අද දේශකයන්න් වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පුවක්පිටියේ පඤ්ඤාරත්න ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං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 කස්සනෝ සම්ති ඉඤ්ජති කෝ උභංත මභිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති කං බ්‍රූසි මහා පුරිසෝති කෝධ සිබ්බනී මච්චගා කාමේසු බ්‍රහ්මචරියං විතතන්නෝ සදාසතු සංඛාය නිම්බුතු භික්ඛු තස්සනෝ සංති ඉඤ්ජිතා සෝභංතමභිඤ්ඤාය මජ්ජේ මං තානලිප්පති තං රූමි මහා පුරිසෝති සෝධ සිබ්බනේ මච්ඡගාති වාසනාවන්ත පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා මම මේ ප්‍රකාශ කළේ පින්වතුනි සුත්ත නිපාතේ පාරායන වර්ගයේ දෙවෙනි සූත්‍රය. හැබැයි සම්පූර්ණයෙන්ම සූත්‍රය කිව්වා. මුළු සූත්‍රයේටම තියෙන ગાථා තුනයි. ඒ තුනම තමයි මේ මාතෘකාව. මේ සූත්‍රයේට පදනම් වෙලා තියෙන කාරණාව පිළිබඳව දිග විස්තරයක් පින්නතුන්ට ඉදිරිපත් කරන්න වෙලාව නැහැ. නමුත් ඉතින් ඒ සම්බන්ධයෙන් යමක් නොකියත් බෑ. ඒ හින්දා ටිකක් වෙන්න කියන්නම්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබන්න කලින් බාවරේ කියලා බ්‍රාහ්මණ තවුසෙක් හිටියා. මෙහුගේ ඉස්සර නෙමේ සම කාලයේ මේ බ්‍රාහ්මණ තවුසා හිටියේ වනාන්තරේ. එයාට හිටියා ගෝලයෝ දහස් දෙනෙක් ප්‍රධාන ගෝලයෝ. මේ බ්‍රාහ්මණ තවුසා දවසක් මහා යාගයක් කළා. යාගය කරලා ඉවර වුණාම එක්තරා තවත් බ්‍රාහ්මණ තවුසෙක් ආවිල්ලා බාවරි හම් වෙලා මටත් 500ක පූජාවක් කරන්න කිව්වා. නමුත් ඒ වෙලාව වෙනකොට බාවරි තවුසා ගාව මොකක් හම්ම නැහැ දෙන්නේ. කිව්වා. යාගයට මගේ තීච සියලුම දේවල් ගත්තා. දැන් මං ගාව මොනවත්ක්ම නැහැ මං කියන එක පිළිගන්න කියලා. නමුත් පිළිගත්තේ නැහැ. එයා කිව්වා මම පූජාවක් ඉල්ලද්දී නොදුන්න ඔබට දින 7ක් ඇතුළතදී ඉස හත් කඩකට පැලිලා මැරෙන්න ශාප කරනවා කියලා. දැන් බාවරි බය වුණා හොඳට. එක පැත්තකින් බය වුණා අනිත් පැත්තෙන් මහා ශෝකයක් ඇති වුණා. කොච්චර ශෝක වුණාද කියනවා නම් ධානා භාවනා කරන්ටවත් බැරුව ගියා. ආහාර පානවත් ගන්නෙ නැහැ. දැන් මෙහෙම දවස් දෙකක් ගියපුවම බාවරීගේ හිතවත් දේවතාවුවක් මේක දැකලා ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා. එයා හිස් මිනිස්සෙක්. එයා මුදුන දන්නෙත් නැහැ මුදුන පලන හැටි දන්නෙත් නැහැ කිව්වා. බාවරීටත් ප්‍රශ්නයක් ආවා බාවරි අහනවා මොකද්ද මුදුන කියන්නේ? මොකද්ද මුදුන පලනවා කියන්නේ කියලා. බාර දේවතාවෝ කියනවා ඒක නම් මම දන්නේ නැහැ. ඕක දන්නේ ජිනවරු කියලා. ඒ බාර ඒ දේවතාවුගෙන් අහනවා පින්වතිය මේක දැනගන්න පුළුවන් ජිනවරයෙක් ඉන්නවද කියලා. ඉන්නවා. මගධ රටේ රජගහ නුවර පාෂාණ පර්වතයේ සම්මා සම්බුද්ධ කියලා දිනවරයෙක් ඉන්නවා. යන්න දීලා හම් වෙන්න කියලා. ඒ අනුව බාවරී තමන්ගේ ගෝලයෝ 16 දෙනා ප්‍රධාන ගෝලයෝ 16 දෙනා හිමාල වනයේ ඉඳලා එව්වා මේ බුදුහාමුදුරුව හම්බ වෙන්න. ඉතින් එනකොට ඒගොල්ලෝ අහනවා තමන්ගේ ගුරුවරයාගෙන් දැන් අපි ගියා කියමුකෝ කොහොමද දැනගන්නේ මෙයා මේ සම්මා සම්බුද්ධද කියලා. ඒකට මම උදව්වක් ඕගොල්ලන්ට කරන්න. අපේ මන්ත්‍ර ශාස්ත්‍ර වල තියෙනවානේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලන්න. මේවා තියෙනවා නම් ගිහියෙක් නම් ශක්විති රජ කෙනෙක්, පැවිද්දෙක් නම් සම්මා සම්බුද්ධ කෙනෙක්. ඒකෙන් තේරුම් ගන්න කියලා. ඊළඟට ඊට වඩා ප්‍රායෝගික හේකුත් කිව්වා. ඕගොල්ලෝ ගිහිල්ලා වචනයෙන් අහන්නේ නැතුව හිතින් ප්‍රශ්න කරන්න මෙන්න මේවා. මොනවාද? අපේ ගුරුවරයාගේ ගෝත්‍රය මොකද්ද? කවුරුවක්වත් දන්නේ නැහනේ. අපේ ගුරුවරයාගේ ගෝත්‍රය මොකද්ද? අපේ ගුරුවරයා ඉගෙනගෙන තියෙන්නේ මොනවාද? ඈ? එතකොට අපේ ගුරුවරයාගේ මහා පුරුෂ ලක්ෂණ මොනවාද? මුදුන කියන්නේ මොකද්ද? මුදුන පලනවා කියන්නේ මොකක්ද? හැබැයි මේක කටින් අහන්න එපා. හිතින් හිතාගන්න. උත්තරේ දුන්නොත් පිළිගන්න සම්මා සම්බුද්ධය කියලා. ඒක හරි ප්‍රායෝගිකයි. ගියා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ කණ්ඩායමේ ප්‍රධානයා අජිත මානවකයා ඇහුවා. මේක ඇහුව නෙමෙයි හිතුවා. මහා පුරුෂ ලක්ෂණ ගැන බැලුවා ඒක හරි. ඒතර ඒ විභාගයෙන් බුදුහාමුදුරුවෝ සමත්. ඈ ඊළඟට දෙවෙනි එක මේක ඇහුවේ නැහැ හිතුවා. බුදුහාමුදුරුව තමන් වහන්සේගේ හිතෙන් අජිතගේ හිත දැනගෙන උත්තර දෙනවා ඔබේ ගුරුවරයාගේ ගෝත්‍රය බාවරේ. එතකොට ගෝත්‍ර නාමයෙන් තමයි එයා හඳුන්වන්නේ. ඔබේ ගුරුවරයා ත්‍රිවේද පාරප්‍රාප්තයි ඉගෙනගෙන තියෙන දේවල්. ඔබේ ගුරුවරයාගේ මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. ඒක එතකොට ඒකත් හරි. ඊළඟට අවසාන ප්‍රශ්නේ තමයි හුඟක් වැදගත් එක. මුදුන කියන්නේ අවිද්‍යාවයි. මුදුන බිඳිනවා කියලා කියන්නේ අවිද්‍යාව නැති කරනවා කියන එකයි කියලා අර හිතෙන් හිතාපු ප්‍රශ්න වලට බුදුහාමුදුරුව වචනයෙන් උත්තර දුන්නා. දැන් හරිනේ. දැන් සෑහීමකටපත් වෙන්න පුළුවන්නේ. මේ අඳුනන්නේ නැති කෙනා සම්මා සම්බුද්ධය කියලා දැන් පිළිගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ඒගොල්ලගේ ප්‍රශ්නේ විසඳලා ඒගොල්ලන්ට අවසර දුන්නා. දැන් ඔබගේ ගුරුවරයාගේ ප්‍රශ්න මම විසඳුවා. දැන් ඔබගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒවත් මම විසඳලා දෙන්නම් කියලා. ආනේ අනුව අජිත මානවකයා අහපු ප්‍රශ්නේ පළවෙනි සූත්‍රයේ විස්තර වෙනවා. අජිත මානවකයාගෙන් පස්සේ අවස්ථාව ලැබුණේ තිස්ස මෙත්තෙය මානෝකයාට. එයාගේ නම තිස්ස මෙත්තෙය. එයා ඒ මානෝකයා ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට මේ තිස්ස මෙත්තෙය මානෝකයා අහපු ප්‍රශ්නයි බුදුහාමුදුරෝ ඊට දුන්න උත්තරයි මේ තිස්ස මෙත්තෙය සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් පින්වතුනි අපි දැන් ඒ ගැන මේ අහන්න සූදානම් වෙමු. මේක කියන්න කලින් පුංචි කාරණාවක් අපේ පින්නතුන් දැනගන්නට ඕනේ. මොකන්ද? බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් ඉඳලා මිනිස්සු අවබෝධ කරගෙන තිබුණා මේ ජීවිතය කෙනක සැපයි කියලා අපි කිව්වට කතා කළාට අපිට සැප කියලා යමක් දැනුණාට හැබෑවටම මේක දුකයි. ඇයි දුකයි කියන්නේ කියන්නේ? රජගෙදර උදවියක් මහලු වෙනවා. රජගෙදර උදවියක් ලෙඩ වෙනවා. රජගෙදර උදවියක් මැරෙනවා. පොල්ලතු පෙළේ පැලේ ඉන්න උදවියක් ලෙඩ වෙනවා. පොල්ලතු පැලේ ඉන්න උදවියක් වයසට යනවා. පොල්ලතු පැලේ ඉන්න උදවියක් මැරෙනවා. මැරුණයින් පස්සේ ජීවත් වෙන අය රජගෙදර එක්කනත් අඬනවා වැළපෙනවා කනගාටු වෙනවා දුක් වෙනවා දුසුම්ලනවා බඩගින්නේ ඉන්නවා පොල්ලතු පැලේ ඉන්න එක්කනත් අඬනවා වැළපෙනවා විලාප නගනවා දැන් අපේ පින්නතුන් හිතන්න මෙතන තියෙන්නේ දුකද සැපද දැන් මා එක්කලා කතා කරන්න ඕනේ එහෙම නැතුව බෑ කියන්න දුක මෙන්න මේක බුදුහාමුදුරුව පහළ වෙන්න කලින් තේරුම් අරගෙන තිබුණා. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණා දුක නැති කරන තැනක් තියනවාද නැත්නම් දුකේ නැතිවීමක් තියනවාද? ඒගොල්ලෝ පිළි අරගත්තා දුක කියලා දෙයක් තියනවා නම් දුකේ නැතිවීම කියලා දෙයක්ත් තියෙන්න ඕනේ. එහෙනම් හෙව්වා. මේක බුදුහාමුදුරුව පහළ වෙන්න අවුරුදු 2000 ගානකටත් වඩා එහා පැත්තේ ඉඳලා සිදුවෙච්ච වැඩක්. ඒක ඒගොල්ලෝ හැඳින්නුවේ මෝක්ෂය කියලා. මෝක්ෂය කියලා එකක් තියෙනවා. මෝක්ෂය ලබා ගත්තාම දුක නැහැ. එතකොට මේ මෝක්ෂය ලබා ගැනීම සඳහා ඔවුන් පෙන්නපු ක්‍රියාමාර්ගය තමයි යාගය හා ඉෂ්ඨාපූර්තය. මේ දෙකෙන් තමයි මෝක්ෂය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම ඒව ගැන විස්තර කරන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් දල වශයෙන් කියන එක විතරයි කියන්නේ. පසු කාලයේ එනකොට පින්නතුනි ඒ බ්‍රාහ්මණයින්ගේම බුද්ධිමත් කොටස් මේ මෝක්ෂය ගැන ප්‍රශ්න කෙලේ නෑ ඒක පිළිගත්තා නමුත් මෝක්ෂගාමී මාර්ගය පිළිබඳව ස්ථාපූර්තේ සහ කර්ම මාර්ගයේ ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ ඒකෙන් බෑ. ඒ වෙනුවට ඒගොල්ලෝ චරණ මාර්ගයක් අනුගමනය කළා. චරණය කියලා කියන්නේ හැසිරීම. අපේ හැසිරීම් රටාවෙන් තමයි මෝක්ෂයට යන්නට ඕන. ඒක පිළිගරගත්ත උදවිය වනගත වෙලා ධ්‍යාන භාවනා කරා. දැන් අපේ බාවරේ බ්‍රාහ්මණයත් ඕන් ඔතෙන්ටයි ආවේ. එයා වනාන්තරගත වෙලා ධ්‍යාන භාවනා කරනවා. එයාගේ ගෝලයෝ 16 දෙනෙක් ඉන්නවා. හැබැයි මතක තියාගන්න අටුවාව කියනවා එක ගෝලයකට තව ගෝලයෝ 10 වැගෙන් හිටියා කියලා. එතකොට මේ ස්ථානය පුංචි ස්ථානයක් වෙන්න බෑ නේද? 16000කටත් වැඩි. එතකොට දැන් ඔය බුදුහාමුදුරුව බුදු වෙන වකවානෝ වෙනකොට දඹදිව තිබිච්ච මොක්ෂේසා මොක්ෂගාමී මාර්ගය ඒගොල්ලේකට කිව්වේ මොක්ෂයයි මොක්ෂගාමී මාර්ගයයි. මාර්ගය කියලා කියන්නේ ධ්‍යාන භාවනා වඩලා නොපිරිහුණු ධානයෙන් කලුරිය කරන එක. එතකොට මොක්ෂය උත්පත්තිය ලැබෙනවා. මේක තමයි පිළිආරගෙන තිබුණේ. රජමාලිගාවෙන් අත්තරලා අයින් වෙලා සිද්ධාර්ථ කුමාරයෝ ගියෙත් ඕන් ඔතෙන්ටයි. හැබැයි එතකොට බාවරි ඊට කලින් ගිහිල්ලා හිටියේ. බාවරි ගිහිල්ලා හිටියන මුත් මෙහෙම සිද්ධාර්ථ කියලා කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන එක දන්නේ නැහැ. ඒක වනාන්තරයේ හිටිය නිසායි දන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ මේකේ පොඩි වෙනසක් කළා. පොඩි නෙමෙයි ලොකු වෙනසක්. මෝක්ෂය කියන එක වෙනුවට නිබ්බාන කියන නම පාවිච්චි කළා. මෝක්ෂගාමී මාර්ගය කියන නම වෙනුවට නිවන් මඟ කියන එක පාවිච්චි කළා. වෙනස. මේක පුංචි වෙනසක් නෙමෙයි ලොකු වෙනසක්. එතකොට මෙන්න මේ නිවන සා නිවන් මඟ ගැනයි තිස්ස මෙත්තේය මානවකයා ප්‍රශ්න කළේ. අපි ඒක මේ සූත්‍රයේක සඳහන් වෙන්නේ නැහැ අපි හිතා ගන්නට ඕන තේරුම් ගන්නට ඕන. සූත්‍රයෙන් තිස්ස මෙත්තේය ප්‍රශ්න කරන්නේ තමන්ගේ දැනුම මත ඉඳගෙන. තමන්ගේ දැනුම මත ඉඳගෙන. ඒක නිසා මේ ධර්ම දේශනාවේදී පින්වතුන් හෙවිල්ලෙන් බැලිල්ලෙන් ඉඳ නිවන් මඟ සහ නිවන් මඟට පූර්වගාමී මාර්ගය මොකක්ද? නිවන් මඟ සහ නිවන් මඟට ඉස්සර වෙලා තියෙන දේ මොකක්ද? මේ මේ දෙක තමයි මේ බණෙන් විස්තර කරන්නේ. හොඳයි. දැන් අපි සූත්‍රයේට සවන් දෙමු. තිස්ස මෙත්තේ බුදුහාම මේ බුදුහාමරංගෙන් ඉස්සරලා මහන්නේ මොකද්ද? කෝද සන්තුසිතෝ ලෝකේ. ලෝකේ සන්තෝෂෙන් ඉන්නේ කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේකට උත්තර දෙනවා කාමේසු බ්‍රහ්මචර්යවා කියලා. මේ කාමේසු කියන වචනේ තේරුම් අරගන්නට පින්වතුනි බොහොම හොඳ තැනක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකේ සූත්‍රයේ. ගබ්බ සෙය්යක සත්වයේ ඉඳලා නිවන අවබෝධ කරගන්නා තෙක් ප්‍රතිපදාව මේකේ පෙන්නනවා. එනිසා අපි එතනින් පටන් ගමු නේද? තින්නම් කෝපන භික්ඛවේ සම්මුඛී භාවා ගබ්බස්සාවක් කන්ති හෝති. මාතාජ හොතුනී හෝති මාතා පිතරෝජ සනිපතිතෝ හෝති ගන්ධබ්බෝජ පච්චපට්ඨිතෝ හෝති මෙන්න මේ කියන කාරණා තුන සම්පූර්ණ වුණාම මහණෙනි ගැබක් පිහිටනවා එහෙම කිව්වාම ඇද්ද කරුණු තුනක් ඕනද අවශ්‍ය නෑ නේද ඔව් කරුණු තුන මේ කරුණු තුන සම්පූර්ණ වුණාම හොඳයි මේ බණත පිටායත් අහයිනේ එනිසා අපි ඒක කියමු නේද මාවට ඍතු වෙලා තිබීම මව්පිය දෙදෙනාගේ එකතු වීම සිදුවීම ඊළඟට දන් දබ්බේ එළඹ සිටීම මේන්න මේන කාරණා තුන සම්පූර්ණ වුණාම මහණෙනි ගැබක් පිහිටනවා මහණෙනි එසේ පිහිටන ගැබ මාස 9ක් 10ක් තරම් මෝරනවා ඊළඟට මෙලොවට බිහි වෙනවා මේ බිහි වෙන කෙනා අවුරුදු 16ක් 17ක් වගේ වර්ධනයටපත් වෙනවා. ඒ වර්ධනයටපත් වුණාම ආවා විවාහ කටයුතු වලට සම්බන්ධ වෙනවා. මෙතනින් පස්සේ මානිනී ඒ කුජලයා පංචකාම සම්පත් අනුභව කරනවා. පංචකාම සම්පත් අනුභව කරනවා. ඒක එහෙම කිව්වම තේරෙනවනේ. පංචකාම සම්පත් අනුභව කිරීමේදී මහණෙනි මොකද වෙන්නේ? අනුරෝධ පටිවිරෝධයන් ගොඩ ගහ ගන්නවා. තේරෙනවද එහෙම කිව්වම? ඇලීම් ගැටීම් දෙක ගොඩ ගහ ගන්නවා. මොහතකට පින්නතුනේ ඔබේ ජීවිතේ ආපස්සට හැරෙන්න. මෙතෙක් ගත කරලා තියෙන ජීවිතේ දවසක ජීවිත කාලය ගන්න මේ දෙක නෙමෙයිද කරලා තියෙන්නේ කියන එක බලන්න. එක්කෝ ඇලීම් සහ ඒ අනුව ක්‍රියා කිරීම. එක්කෝ ගැටීම් සහ ඒ අනුව ක්‍රියා කිරීම. උදේ නැගිට වෙලාවේ ඉඳලා රාත්‍රී නිින්දට යනකම් ওই ටික තමයි කරන්නේ. නිදාගත්තාම ඒත්තලින් ගැටින් තියන නේද? හීන දිහා බලන්නකෝ. අපි දකින්න හීන මේවත් නිකම්ම අහක දාන්න බෑ. එතකොට දවසක අපේ ජීවිතයත් ඇලීම් ගැටීම් මිසක්කම් වෙන මොනවත්ක්ම නැහැ. මාසයක් අවුරුද්දක් අවුරුදු 100ක් සම්පූර්ණයෙන්ම යන්නේ ඔය යටතේ. ඒකයි බුදුහාමුදුරුවෝ මෙතන දේශනා ඇලීම් ගැටීම් දෙකේම අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඓක්‍යය. ඇලෙනවා, සන්තෝෂ වෙනවා, ඇලෙනවා, ඇලෙන දේ ලබා ගන්න ක්‍රියා කරනවා. ඒ ක්‍රියාවේ අගකොත් මොකද තියෙන්නේ? සැපද දුකද? ආ දුක. මම නෙමෙයි කිව්වේ. ඔයගොල්ලෝ කියන්නේ. ඒ හොඳ පැත්තනේ. අනිත් පැත්ත ඉතින් අහන්නම දෙයක් නැහැ නේද? ගැටෙනවා කියන්නේ කේන් තියනවා. කේන් තියන නිසා ගැට නැති කරගන්නවා. ගැට නැති කරගත්තාම ඒකේ අග එක්ක මරණය නොයසේ නම් මරණ සමාන දුකක්. එතකොට සැපේ කියලා හිතන දේ අග තියෙන දුකක් දුකයි කියලා හිතන දේ අග තියෙන දුකක් සැප දුක සමානයි දුක ඕන සමීකරණයෙන්. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. මහණෙනි ඔය ආවාහ විවාහ වලට එකතු වෙලා පංචකාම සම්පත් භුක්ති විඳින ඒ පුජ්‍යලයා මෙන්න මේ කාරණය තේරුම් ගන්නවා. දැන් පින්නතුනි ඔබ තේරුම් ගත්තොත් මේක ජීවිතය ගැන කලකිරෙයිද සතුටු වෙයි? කලකිරෙනවා. අන්න අරයටත් ඒ කියන මොකද්ද මේ ජීවිතයේ තේරුම? මෙන්න මේ ආවේදී මෙවැනි අවස්ථාවක තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ මේ පුජ්‍යලයාට හමු වෙනවා. බණ අහනවා. උන්වහන්සේ බොහොම සනසිලිදායක බොහොම නිවිච්ච බොහොම නොබර සැහැල්ලු ජීවිතයක් ගැන දේශනා කරනවා. දැන් මේ දේශනාව ආගෙන ඉන්න මෙයා කල්පනා කරනවා මේ ජීවිතේ මොනතරම් හොඳද? මොනතරම් සැනසෙලිදායකද? මොකද්ද මේ ජීවිතය අපි ගත කරන? ඒ වුණාට මේ ගිහි ගෙදර ඉඳගනනම් මේ රාජකාරිය කරන්නට බෑ. එයා තීරණය කරනවා මහණෙනි පැවිදි වෙන්න. ඈ පැවිදි වෙන්න තීරණය කරනවා. සෝ මහන්තං වා භෝගක්ඛන්දම් පහය අප්පං වා භෝගක්ඛන්දම් පහය මහන්තං වා ඥාති පරිවට්ටං පහය අප්පං වා ඥාති පරිවට්ටං පහය අගාරස්මානගාරියම් පබ්බජති නෑ දැයෝ ඉන්නේ ටික ඔක්කොම අයින් කරලා දාලා අතහැරලා භෝග සම්පත් වස්තු පිටි අරවා මේව සියල්ලම අතහැරලා දාලා ගිහිගෙන් වෙන් වෙලා පැවිදි ජීවිතයට පත් වෙනවා එහෙම පැවිදි ජීවිතයටපත් වුණාම දැන් මෙයා භික්ෂුවක්. නේ? භික්ෂුවක්. ඊළඟට පැවිදි ජීවිතයටපත් වෙලා මහණෙනි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය. මේවා අනුව ඔහුගේ ජීවිතය හැඩගස්ස ගන්නවා. දැන් මේවා එකින් එක විස්තර කරන්නට බෑ. මේ කාලය මාදී ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය කියලා කියන්නේ බුදුහාමුදුරුව පනවලා තියෙන විනය නීති වලට අනුව ජීවිතය හැඩගස්ස ගැනීම. මෙයා පැවිදි වෙච්ච අලුත නිසා ප්‍රාතිමෝක්ෂයක් යාට මේ හිමි වෙන්නේ නැහැ උපසම්පදා වෙන්නට ඕනේ. මෙයාගේ සීලය පින්නතුනි දස සීලය. එයා දස සීලය ආරක්ෂා කරනවා ඊට අමතරව භික්ෂුන් වහන්සේලා පැවිද්දන්ට සුදුසු නොවන දේවල් වලින් වළකිනවා. එයන් වැළකීමෙන් ඒ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයට අඩංගු කොටස සම්පූර්ණ කරගන්න. එහෙම සම්පූර්ණ කරන ගමන් ඉන්ද්‍රිය සංවර ශීලයට හුරු වෙනවා. ඉන්ද්‍රිය සංවර ශීලයේ කියලා කියන්නේ පින්නතුනේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. දන්නවනේ ඉන්ද්‍රියන් කියන්නේ මොනවද කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේවානේ ඉන්ද්‍රියන් කියලා කියන්නේ. ආයතන කියලා කියන්නේ තෝවටමයි. ආයතන 12ක් තියෙනවා. ඇහැ රූපය, කන ශබ්දය, නාසයේ ගන්ධය, දිව රසය, ඊළඟට කය ස්පර්ශ. මේවා ආයතන. එතකොට අතන 6යි මෙතන 6යි 12යි. ආයතන 12යි. මෙන්න මේ ආයතන 12න් අපි සංවර කරගන්නට ඕනේ ආයතන 6යි. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය සිත මේවා සංවර කරගන්නට මෙන්න මේවා සංවර කිරීම සඳහා අර භික්ෂුව ඊළඟට ක්‍රියා කරනවා තිස්ස එතකොට මෙතන සංවර කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇහැ වහගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඇහැ නම් වහගෙන ඉන්න පුළුවන්, කනත් වහගෙන ඉන්න පුළුවනේ. බෑනේ. කනත් වහගෙන ඉන්න බෑනේ. බෑ මේව මේවා වහගෙන ඉඳීම නෙමෙයි සංවර කරනවා. ඇහෙන් බලන්ටම ඕනේ. මොනවාද රූප. ඇයෙන් රූප බලන්න ඕන. හැබැයි එහෙම රූප බලනකොට කල්පනාවෙන් බලන්න ඕනේ. සෝ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායි නානුභ්‍යංජනක් ගායි. අපි ඇහෙන් රූප බලනවා නිමිති ගන්නෙත් නෑ අනුව්‍යංජන වශයෙන් ඒව අරගන්නෙත් නෑ. රක්කති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. එහෙම අරගන්නේ නැතුව චක්කු ඉන්ද්‍රිය ආරක්ෂා කරනවා. ඇයි? එහෙම ආරක්ෂා නොකළොත් මොකද වෙන්නේ? අවිජ්ජා ව්‍යාපාදා පාපකා අකුසල ධම්මා අන්වාසවෙය්‍යු. මේ ඇහැ හරහා අවිද්‍යාව, ව්‍යාපාදේ නැත්නම් ක්‍රෝධේ ආදී පාප ධර්මයන් ගලාගෙන යනවා හිතට. අන්වාසවෙය්‍යු කියලා කියන්නේ ඒකයි. මේක හොඳ නැහැ. එහෙම ගලාගෙන ගියොත් ඊළඟට ඒ මත අපි ක්‍රියා කරනවා. ඒ මත ක්‍රියා කරනකොට සැකලෙස්වයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් নানা ප්‍රකාර දුක්ඛ දෝමනස්යන් වලට ඊට පස්සේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොනක්වත්ම නැහැ මේක අපි ආරක්ෂා කරගත්තොත්. අපි ඇහෙන් රූප බලනවා බලන්නේ ඒ කටයුත්ත සඳහා පමණයි. ඉන් එහා ඒ රූපේ හැටි කොහමද? ඒක ලස්සනද? කැතද? හතුරෙක්ද? මිතුරෙක්ද? මේවා හැටියට අපි බලන්නේ නැහැ. බලන්නේ ඒ ව්‍යවහාරික වශයෙන් අපිට ඒ අවස්ථාවේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පමණයි. ආන්න ඒකයි පින්නතුනි සංවර වෙනවා කියලා කියන්නේ. මේක නොබල කරන්න පුළුවන්ද? නාහ කරන්න පුළුවන්ද? බෑනේ. ඒක නිසා මේ ඉන්ද්‍රයන් ලොකරන එක නෙමෙයි ඉන්ද්‍රයන් සංවර කරනවා කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රයන් ගෙන් ඒ කාර්ය ගන්නටම ඕනේ ගන්න ගමන් තමන් ඥානාන්විතව ඒක කරන්නට ඕන. ප්‍රතිශානිශ්‍රිතය කියලා කියන්නේ අපි පාවිච්චි කරන බඩු බාහරාදි භික්ෂු භික්ෂුන් වහන්සේ කෙනෙකු කියන සිව්පස. මේ සිව්පස පරිභෝගය එහි ප්‍රයෝජනයට පමණක් සීමා කරලා පාවිච්චි කරන එක. දැන් සිවුරු ගන්න. මොකටද සිවුරු? විලි වසා ගන්නට. ඕනනේ. සිවුරු ඕන, ඇඳුම් ඕන විලි වසා ගන්නට. එහෙම නැතුව සමාජ ජීවත් වෙන්න බෑ. ඒක ප්‍රයෝජනයක්. ආන්නේ ප්‍රයෝජනය ගැන පමණක් කල්පනා කරනවා. මම මේ රෙදි පාවිච්චි කරන්නේ විලිවසා ගන්නට. මේක අවශ්‍යයි. ඊළඟට මේ මැස්සු මදුරු ඒගොල්ලගෙනුත් හරියට කරදරයිනේ නේද? ඒගොල්ලන්ගෙන් වෙන කරදරේ වළක්වා ගන්න. ඒකට රෙදියන් පාවිච්චි කරනවා. ඊළඟට සීත කාලය එනකොට සීතලයිනේ. ඒකත් අමාරුයිනේ. එතකොට මොකද කරන්නේ? අර රෙද්ද සිවුර පොරව ගන්න. ඔන්න ඔය ටික පාවිච්චි කරන්නේ. එතකොට ඒක යා රෙද්ද පාවිච්චි කරන්නේ මොකටද සිවුර පාවිච්චි කරන්නේ? එයින් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැනීම සඳහා පමණයි. මේක සිනිඳුද මට සිලුටුද උපමට්ටම්ද ලස්සන පාටක් තියනවද ඒවා හෙවිල්ලක් නැහැ. අර මූලික ප්‍රයෝජන වලට ඔය එකක්වත් අවශ්‍ය නැහැ. ආන්නේ විදියට පින්නතුනේ සිව්පසය ප්‍රයෝජනය ගැන පමණක් සලකලා පාවිච්චි කරන එකටයි ප්‍රතිසන්නිසිතී කියන්නේ. දැන් යන්න අර පුජ්‍යලයා ගාවට. මේ පුජ්‍යලයාගේ ජීවිතය දැන් කොහොමද? සීලවන්තයි. ඉන්ද්‍රිය ඉන්ද්‍රයන් සංවර වෙලා තියෙනවා. සිව්පස පරිභෝගයෙන් ඔහු ඒකේ ප්‍රයෝජනය ගැන පමණයි බලන්නේ. එතකොට දැන් මෙයාගේ ජීවිතය සන්තුෂිතද නැද්ද? දැන් පිස්සමෙත්තේ යවුවේ මොකද්ද? මේ ලෝකේ සන්තුෂිත පුජ්‍යලයා කවුද? දැන් මෙයා සන්තුෂිත සන්තුෂිත කියන වචනේ තේරුම දන්නවනේ සන්තෝෂයට පත්වෙච්ච කියන එකයි. මේ පුජ්‍යලයා සන්තෝෂයට පත්වෙච්ච පුජ්‍යලයෙක්ද? එහෙම නැත්නම් අසන්තෝෂයෙන් ජීවත් වෙන පුජ්‍යලයෙක්ද? ඔබේ තීරණය අන්න එනම් තිස්ස මෙත්තෙයට බුදුරජාණන් වහන්සේ සන්තුසිත පුජ්‍යලයා පෙන්නලා දීම යෝග කළේ. ඔතනින් කළේ. ඈ කාමේසු බ්‍රහ්මචර්යවා. එතකොට මෙයා පැවිදි වීම දක්වා කාමේසු කියන කොටසට ඇති බ්‍රහ්මචර්යවා කියන එකට එතනින් මෙහා පැත්ත සම්පූර්ණයි. ඒ තමයි බ්‍රහ්මචර්ය වාසය. සම්පූර්ණ නෑ තාම. හ්ම් ඊළඟට තිස්ස මෙද්දේ යාවේ මොකන්ද? කස්සනෝ සම්ති ඉංජිතා. ඉංජන කියලා කියන්නේ පින්නතුනේ හෙල්ලෙනවා කියන එකයි. මේක ටිකක් තේරුම් ගන්න ඕනේ. මොනවෙන්ද හෙල්ලෙන්නේ? රාගයෙන් හෙල්ලෙනවා. බලන් හෙල්ලෙනවද නැද්ද කියලා රාගයෙන්. රාගයේ හිතට ඇති වුණායින් පස්සේ ඇල්ම. ඇල්මෙන් පස්සේ සන්තෝෂය. සන්තෝෂයෙන් පස්සේ ඕනකම. ඕනකම හරියයින් පස්සේ මුළු රටටම හැන්න කෑ ගහනවා. මේ බෆල් දමාගෙන රටේ නැති වැඩ අල්ලප ගවල්ල මිනිස්සුන්වත් ඉන්න ඉදියන්නේ. මොකද? මිනිහා හෙල්ලිලාද නැද්ද? හෙල්ලිලා නේද? ආන්න හොඳ පැත්තෙන් හෙල්ලෙනවා. ඒ රාගයෙන් හෙල්ලිලා තියෙනවා. මේට වඩා ලේසි ද්වේෂයෙන් හෙල්ලෙන එක තේරුම් ගන්න. ඒක එච්චර අමාරු නෑ. හිතට කේන්තියාවක් පැන්නා, ගැව්වා, මැරුවා, අතපය කැඩුවා. ඒ හෙල්ලිලා. ඒක අපිට ඒක තේරුම් ගන්න ලේසි. ඔය වගේ ඉන්ජන ධර්ම තියෙනවා හතක් පින්වත්නි. රාග, ద్వේෂ, මෝහ, මාන, දිට්ඨි, කිලේශ, දුච්චරිත කියලා. ඉන්ජන ධර්ම හතක්. මේ හතෙන්ම මිනිස්සු හෙල්ලෙනවා. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති කියලා කිව්වේ මෙන්න මේ ඉන්ජන වලින් හෙල්ලෙන්නේ නැති එකයි කියලා තුනේ. ඒ මං ඉන්ජන කියන කාරණේ ගැනයි කියතම කිසමෙක් ඇහුවේ හෙල්ලෙන්නේ නැති පුජ්‍යලයා කවුද කියලා. ඒකට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා වීත තන්නෝ සදා සතෝ. ඒක ඒක අවශ්‍යතාවයක්. තමත් මේ අවශ්‍යතාවයක් තියෙනවා සංඛාය නිබ්බුතෝ භික්ඛු. මේ කරුණු දෙක සම්පූර්ණ වෙන්නට ඕනේ. ඔතන කරුණු දෙකක් වලට තුනක් තියෙනවා. එකක් වීත තණ්හ වින්නට ඕනේ. අනිත් එක සදාසත වෙන්නට ඕනේ. අනිත් එක සංඛාය නිබ්බුත වෙන්නට ඕනේ. මෙතෙන් අපිට දීලා තියෙන වෙලාව හරීම ස්වල්පයි. මේ සදා සත කියලා කියන්නේ වීත තණ්හ කියලා කියන්නේ තණ්හාව නැති කියලා එකයි වෙන්නට ඕනේ. මෙතනින් වීත තණ්හ කියන එකෙන් අදහස් කරන්නේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන තේරුම නෙමෙයි තෘෂ්ණාවේ මතු පිට තියෙන ගොරහැඩි ගොරෝසු ගතිය නැති වෙලා යනවා කියන එකයි විිත තන්න කියන්නේ සදා සත කියලා කියන්නේ සතිමත්ව කටයුතු කරනවා කියන එකයි සතිමත්ව කටයුතු කරනවා කියන්නේ සිහියෙන් කටයුතු කරනවා කියන එක. හැබැයි ඕගොල්ලෝ සිහිය කියන එක හිතාගෙන ඉන්න වැරදි තේරුමක්. සිහිය කියලා කියන එක මතක කියන තේරුම නෙමෙයි. ඔයාට සිහිය නෑනේ කියලා කිව්වොත් අපි ගන්නෙ මට ගැනෑ කියන එකයි. ඒක වැරදි නෑ වැරදිමයි කියලා මම කියනවා නෙමෙයි. නමුත් මෙතන සති කියලා කියන්නේ ඒක නෙමෙයි. මෙතන සති කියලා කියන්නේ සම්පජාන කියන එකයි. දැනගෙන මොනවද? ඊටමත්ම කෙටියෙන් කියන්නම්. අපි ඉරියව් අපි ක්‍රියා කරනවානේ පින්නතුන ඉරියව් කියලා කිව්වත් ඕක තේරෙන්නේ නැහැ ආගමික වචනයක්. නේද? අපි ක්‍රියා කරනවානේ දුවනවා, පයින්නවා, යනවා, එනවා, වාඩි වෙනවා, නිදා ගන්නවා. මේ අපි දිනදා ක්‍රියාත්මකයිනේ. මෙන්න මේ ක්‍රියාවන් පොඩක් හොයලා බලන්න මොනවද සම්පජානව කරන්න කියලා. යන එක අපි සම්පජ අපි යන එක හැබෑව දැනගෙනද යන්නේ. වාඩි වෙන එක හැබෑව. වාඩි වෙනවා. දැනගෙනද වාඩි වෙන්නේ? නෑ නේද? අපි වාඩි වෙනවා. සමහර විට පුටුවේ මොනවාරි තියෙන්න පුළුවන්. තිබුණා නම් රෙද්ද ගෑවෙනවා. ඇයි? දැනගෙන නෙමෙයි වාඩි වෙලා තියෙන්නේ. යනවා. යන එක හැබෑව. දැනගෙන නෙමෙයි යන්නේ. මොකද වෙන්නේ? කකුල හැප්පෙනවා ගලක ඇඟිල්ල පතුර යනවා. බලාගෙන ගියපුවා හැම දෙයක්ම එහෙමයි පින්නතුනේ. පුජ්‍යලයා උපන්දා ඉඳලා මරණ කම්ම ක්‍රියා කරනවා. මේ ක්‍රියාවල් අතුරෙන් සම්පජානව කරන ක්‍රියාවල් තාමත්ම ස්වල්ප. අඩුතරමේ කන එකවත් සම්පජානව කරන්නේ නැහැ. ඒකනේ හිර වෙන්නේ. නේද? හිර වෙනවා නේද කනකොට? වතුර ටිකක් ළඟට ගන්න. ඉර වුණොත් වතුර ටිකක් බොන්න. නේද? සම්පජානව ඒකවත් කරෙන්නේ නැහැ. මෙන්න මේක හරි වැදගත් පින්නතුනේ. මම මේ කිව්වට අපිට බුදුහාඳුර භික්ෂුන් වහන්සේලාට කියන දතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නේ භාවයේ අඩුතරමින් නිශ්ශබ්දව ඉන්න කොටත් දැනගෙන ඉන්න මානෙනේ සම්පජානව ඉන්න නිශ්ශබ්දව ඉන්නකොට මම නිහඬව ඉන්නවා කියන දැනීමෙන් යුක්තව ඉන්න තුන්නේ භාවේ උච්චාර පස්සාව ගම්මේ වෙසිකිලි කැසිකිලි කටයුතු කරනකොටත් සම්පජානව කරන්න දැන් පේනව නේද මේක තමයි සතෝ කියලා කිව්වේ. ඒකේ දෙවෙනි කොටස සතර සතිපට්ඨානයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨාන අර සතියේ උපරිතලය, උපරිම තලය. මේක තල දෙකක් තියෙනවා. පුරුදු වෙන්නේ පල්ලෙහා මම ඔය කිව්ව එකෙන් ඊළඟට ඒ පුරුදු වෙලා ඊළඟට උපරිම තලයට යන්න ඕනේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ ඒ අනුපස්සනාවන් අනුව තමන්ගේ කටයුතු සිදු කරන්නට ඕනේ. එහෙම සිදු කරනකොට ආශාවක් ඇති වෙයිද? තණ්හාවක් ඇති වෙයිද? ආන්න ඒකයි වීත තණ්හෝ කියලා කිව්වේ. මෙතෙන්ට එනකොට මෙතන නැති වෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වලට එනකොට විිත තණ්හ වෙනවා. දැන් මෙතනින් එහා පැත්තේ මේ ටිකක් විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ මොකද? මෙතෙන්ට ආපු පුජ්‍යලයා ඊළඟට පෙළමෙන්නේ ධ්‍යාන ලබා ගැනීම සඳහායි. විවේක ස්ථානය හොයා ගන්නට ඕනේ. ඉතින් ධ්‍යාන භාවනා කරනවා. ධ්‍යාන භාවනා කරන්ට සම 40 කර්මස්ථාන කියනවා. මේ එකක් තමයි අද මේ බණේදී මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බ්‍රහ්ම විහාර. බ්‍රහ්ම විහාර භාවනාවේ ඉස්සර වෙලාම වඩනවා මෙත්තා කියන එක. මෛත්‍රියදී මම හුඟා කාරුම් පැහැදිලි කරන්න ආවා. මොකද කරන්නේ? මෛත්‍රිය වර්ධනය කරනවා. මෛත්‍රියට සිත හුරු කරන්නේ තාමත්ම පිළිවෙලට පින්වත්නි. මේක ගත්ත ගමන් මෛත්‍රී වඩන්න එපා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා හරියන්නේ නැහැ. බොහොම පිළිවෙලට ටික ටික ටික ටික ටික ටික එක කොටසක් අරගෙන දවස් දෙක තුන එක හුරු වෙන. මේ සූත්‍රයේ වතුබම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පතුරවන ආකාරය පෙන්눔 කරලා තියෙනවා. මෛත්‍රිය දිශාවන් වශයෙන් පතුරවන්න නැගෙනහිර දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට දකුණු දිශාවට, උඩ දිශාවට, යට දිශාවට හරහට මේ විදිහට පතුරවන්න. මෙතන තියෙන්නේ ගැඹුරු ඊ타මත්ම මේ මේ ව්‍යාප්ත වෙච්ච මෛත්‍රියක් මීට කලින් මේක පුරුදු වෙන්නට ඕනේ. ඒ ටික ටික ටික ටික ටික ටික ආරගෙන. එහෙම ඒකට හොඳට හිත වුණාම ඒක මෛත්‍රී සාගත සිතක් අර සදා සතුව ගෝවගේ නිතර නිරන්තරවම තමන්ගේ තියෙනවා. මේ සිතාර්පණා තත්ත්වයට ආපුවම ප්‍රථම ධානය ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? ප්‍රථම ධානය ලැබුණායින් පස්සේ ආ බලනවා දැන් මට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට යාට පේනවා යාගේ හිතේ තිබිච්ච කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ විචි තී නීවරණ විස්කම්බන වෙලා තියෙන හැබැයි සමුච්ඡේද වශයෙන් නෙමෙයි. එහෙනම් තව ඉදිරියට කරන්න තියෙනවා. එයාට ඕන වෙනවා ඊළඟට දෙවෙනි ධානය. ඒක කරුණා කර්මස්ථානේ ආර ගන්නවා. මෛත්‍රී කර්මස්ථානේ ප්‍රථම ඥානෙ පමණයි උපදවන්න පුළුවන්. කරුණා භාවනාව කරුණා කර්මස්ථානේ අරගෙන ද්විතීය ඥානෙ. මුදිතා කර්මස්ථානේ අරගෙන තෘතීය ඥානෙ. මේ තෘතීය ඥානයටපත් වුණාම පින්නතනේ තේරුම් අරගන්න දුක්ඛ සැප දුක් සෝමනස්ස දෝමනස්ස මේවා නැහැ ඔන්න වෙනස. නිවන මෙලොවදී අවබෝධ කරගත යුතු එකක් කියලා පින්නතුන් අහලා තියෙනවා. ඕන්න ඔය හේතුව නිසා ඒකේ කියන්නේ. නිවන මෙලොවදී අවබෝධ කරගන්න ඕනේ. ඇයි මජ්ජේ? මජ්ජේ මැද මැද මැද කියලා කියන්නේ මෙලොවදීන්. ඒ කියන්නේ මම කවුද මම කියන්නේ මේකයි. කොහොමද මේකයි කියලා කියන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා තේරුම් අරගන්න. ඒතර මම මැරිලා මං යන හොයන්න බෑ. නූපන් මමක් ගැන මං ගැන හොයන්න බෑ. ඒකයි මජ්ජිය කියලා කියන්නේ වර්තමානය ගැන හොයනවා. එතකොට මේ වර්තමානය ගැන හොයනකොට මොකද්ද හොයන්නේ? වර්තමානය හැදිලා තියෙන්නේ කොහොමද? මේක තණ්හා උපාදාන වලින් පින්නතුනි හැදිලා තියෙන්නේ. ඒ තණ්හා උපාදානේ උපාදාන පත්‍ය භවෝ කියලා කියවනේ. ඒතර උපාදානයේ තියෙන තමයි භවයේ ඇතිවන්නේ. උපාදාන නිසා භවයේ ඇති වෙනවා. එහෙමනම් තණ්හාව නිසායි භවයේ ඇති වෙන්නේ තණ්හා උපාදානය නිසායි. මෙන්න මේ කාරණා තේරුම් අරගන්න. තේරුම් අරගෙන තණ්හා උපාදානය නැති කරන්න මොකද කරන්නට ඕනේ? මේ තණ්හා උපාදානය ඇති වෙලා තියෙන ආශව නිසා ආශව තේරුම් අරගන්නට ඕනේ. මොනවාද කාමාශව භවආශව ආවිජ්ජාශව මේ තුන තේරුම් අරගන්නට මේක හරියාකාරව යම් අවස්ථාවකදී තේරුණා නම් ඒ වෙලාවෙදී අධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙනවා. අපි මුලට යන්න අවිද්‍යාව බිඳ වැටෙනවා. අවිද්‍යාව පලනවා. අවිද්‍යාව අවිද්‍යාව පැලුවයින් පස්සේ මොකද ඇති වෙන්නේ? විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ මෝහාන්ධකාරයේ මුළුමනින්ම නැති වෙලා යන එක. දැන් මෙන්න මේ විදිහට මේ මුදන කියලා කියන්නේ මොකක්ද? මුදන පලන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ තිස්සමෙට්ටියට පැහැදිලි කරලා දුන්නා. දැන් මෙතෙක් වෙලා ඔබ ඇහුවේ පින්නතේ ආපුදේ සාරාංශය වශයෙන් ගත්තොත් එimhe පුබ්බේ නිවාසානුස්සති, දිබ්බ චක්ඛු, ආසවක්ඛය කියන්නේ ත්‍රිවිද්‍යාව. මේක තමයි නිවන් මඟ. ඊළඟට කාමේසු බ්‍රහ්මචර්යවා කියලා කිව්වෙන් ත්‍රිවිද්‍යාව වලට පූර්වගාමි ප්‍රතිපත්තිය. මෙන්න මේ ටිකයි තේරුම් අරගන්න ඕනේ. ත්‍රිවිද්‍යා සහ ත්‍රිවිද්‍යාවට పూర్වයේ පෙර කරන්න තියෙන දේවල් ටික. මේක තමයි තිස්සමෙත්තියට පැහැදිලි කරලා දුන්නේ. මේ පැහැදිලි කර දීම අවසන් වෙනවා සමගම තිස්සමෙත්තියේ මානවකයා පිරිස 1000ත් එක්කලා රහත් භාවයට පත් වුණා කියලා සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් බොහොම සන්තෝෂයටපත් වෙන්න අද වණෙන් ඇහුවේ නිවන් මඟ සහ ඊට పూర్වගාමී මාර්ගය අද බණෙන් විස්තර කළේ. මේ සියලු දෙනාටම මේ උතුම් වූ කුසල කර්මයන්ගේ වාසනා ශක්තියෙන් මෙලෝ පරලෝ ජීවිත වාසනාවන්ත වේවා. ඒ වගේම අපි හැම දිනාටම මුදුන සහ මුදුන පැලීමේ ශක්තිය ලැබේවා කියලා සාදු කියයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පුවත්පිටියේ පඤ්ඤාරත්න ස්වාමීන් වහන්සේ